දැයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ නිසරණවන 174 වෙනි නිවාසික භාවන වැඩමුළුව ඒකේ අපේ පළවෙනි ධර්ම සාකච්ඡා හේව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භේ ඉතින් අද පළවෙනි දවසේ නිසා පොඩි හඳුන්වා දීමක් මම කරනවා මේ කවුරුත් වගේ එක ගුණයක් ඇති කරගන්න අවශ්‍යයි ඉතින් මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා සංගරත්න ඇතුළු මෑණියෝ රැතුළු සියලු දෙනාටම නිස්සරණ වඩෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ සත්කාර තුන සිද්ධ වෙලා නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. ඒ නිසා මම ඒ ටික මතක් කරනවා. කාට හරි ඒක පිළිබඳව සැකයක් ප්‍රශ්නක් තියෙනවනම් අපි මේ ධර්ම සාකච්ඡා වෙලාදී අපි ඒක විසඳ ගන්න ඕනේ ඉදිරියට යන්න. හම්බෙලා තියෙන පළවෙනි සත්කාරය තමයි සංඝයා වහන්සේලා ඇරිච්චාම අනිකායට අටසිල් සමාදන් කරලා තිනවා. ඉතින් කාට හරි තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව හෝ ශිල්පද පිළිබඳව ප්‍රශ්න තියෙනවනම් ඒ තියාගෙන භාවනාවට යන්න එපා. ඒකට හරි අවුල් වෙනවා භාවනාව. ඒක පිරිසුදු කරගන්න ඕනේ. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒ ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරලා තමන්ගේ සැක දුරු කරගන්න. දෙක භාවනාවේදී පරියන්කේදී නැත්නම් තක්මනේදී ඉදිරිය වැඩකට කොහෙද හිත තියන්නේ අරමුණ කොහොමද මානසික කාර්ය පවත්න්නේ කියලා පැයක ධර්ම දේශනාවක් ඒකට අපි කමටහන් බණ කියලා කියනවා. මේ වෙනකොට අහන්න සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් මොකද ඒක පැයක් එක දිගට අහගෙන ඉන්නකොට නව කැන්ඩි එක සමහරට හිතට හිටින්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. එතකොට ග්‍රන්ථි ස්ථාන අමාරු දැන් ඇති. ඒක පිළිබඳව තේරුමක් අවශ්‍ය නම් ඒත් ඉල්ලා හිටිනවා කරුණා කරලා ඒක මේ වෙලාවට මතක් කරගන්න කියලා. තුන්වෙනි එක තමයි මේ වැඩමුළුවේදී අපි චර්යා පද්ධතියක් තියෙනවා. වතුර තියෙන්නේ මෙතන, කැම තියෙන්නේ මෙතන, වැසිකිලි තියෙන්නේ මෙතන, ඉඳ ගන්න වෙලාව මේක. සක්මන් කරන වෙලාව මේක, දොර වහන වෙලාව මේක, වැඩ පටන් ගන්න වෙලාව මේකයි. ඉති විශාල නැවක් කට්ටියක් ඉන්න නැවක් වගේ මේ ගමන දිගට යන්න හැම කෙනාම ඒ කාලසටහනට බැඳෙන්න ඕන. ඉතින් ඒ කාලසටහන මේ වෙනකොට හඳුන්වා දීමේ වැඩ පිළිවෙලදී හඳුන්ලා දීලා තියෙනවා කියන පදනමේ තමයි මම ඉන්නේ. ඉතින් ඒක පිළිබඳව කාට හරි දුෂ්කරතාවයක් හෝ අපහසුතාවයක් හෝ ඒක අලුත් කරන්න ඕන නම් හෝ යෝජනා ඒක අපි ශ්‍රද්ධයි කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාව ගන්නවා ඒ කියන කාරණා තුන පිළිබඳව කාට හරි අපහැදිලි තැනක් ග්‍රන්ථි ස්ථාන තියෙනවනම් ඒකෙන් අදහස් කරාන එක එකනා මේවා කතා කරන්න යන්න එපා. සිල්පද පිළිබඳව කිසි කෙනෙක්ගෙන් කිසි කෙනෙක් අහන්න යන්න එපා. කාලසටහන පිළිබඳව කිසි කෙනෙක් කිසි කෙනෙක්ගෙන් අහන්න යන්න එපා. ඒ වගේම කමඨහන් පිළිබඳව ධර්ම ප්‍රශ්න තියෙනවා කායිමවත් කවුරුත් අහන්න යන්න එපා. ඒකට අහන එක්කනත් වැඩිකාරය උත්තර දෙන එක්කනත් වැඩිකාරය. අපි මෙතනදී පොදු සම්මුතිකට ඇවිල්ලා සාකච්ඡාවක් වශයෙන් කරනවා. ඒක නිසා අපි හැම දවසෙම පැයක විතර කාලයක් මේ පැය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒකට අපි අපේ එක එක්කනට ගරු කරලා වෙනවා. කාලසටහනට ගරු කරලා වෙනවා. සභා ගෞරවයක් ඇති වෙනවා. ඊට අමතරව තියෙනවා මේ ධර්ම සාකච්ඡා විශේෂ ප්‍රයෝජනයක් ඒක තමයි අපි භාවනා කරනකොට අපිට මතුවෙන කමඨාන් පිළිබඳ ගැටලු අපි මේ පැයේදී කමඨාන් සුද්ධ කිරීම කියන ශීර්ෂයෙන් කරනවා. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන් කියන්න ඕන Nissan වනේ විතරමයි මේ විදිහට සාමූහික කමඨාන් සුද්ධ කිරීම කියන එක කෙරෙන්නේ ලෝකයේ. අපි කෙරුවේ 60 වෙනි වැඩමුළුවේ ඉඳලා. එදා ඉඳලා අපි කට්ටියට කියලා දෙනවා කොහොමද කමඨාන් වාර්තා කියන්නේ කොහොමද මේ කමඨාන් සුද්ධ කිරීම සිද්ධ වෙන්නේ කියන එක ආයිති ඒ නිසා අපි ගාක් ඉස්සරහින් ඉන්නේ දැන්. දැන් 174 වෙනි වැඩමුළුව යන්නේ. මම හිතන්නේ ඊෂම තමයි 60 ඉඳලා වගේ ගොඩක් මුල්ලුනේ ඒව කට්ටියට කියලා දෙන්න. මොකද්ද කමඨහන් වාර්තාවට දාන්න ඕනේ මොනවද නොදැනිය යුත්තේ මොන වගේ ඌ ඇහුවොත් අපි ප්‍රශ්න විසි කරනවද මොන වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි සභාවට දාන්න කියන ඒවා විස්තර කරලා දීලා තියෙනවා. ඒ නිසා ඒකට අපි දවස් අධ්‍යයක් ඉවසලා කටයුතු කරනවා. නමුත් ලියන හැම ප්‍රශ්නයක්ම තෝරලා තමයි ඉදිරිපත් කරන්නේ. අර කියන රාමුවට ගැළපෙනව විතරයි අපි ඉදිරිපත් කරන්නේ. අනිත් ඒවා අපි යැත්තන් කියලා දෙනවා මේ ප්‍රශ්නේ ඉවතලා ඇව්වේ මෙන්න මේ අඩුපාඩු නිසා කියලා. ඊටත් අමතරව තව කෘත්‍යයක් තියෙනවා අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ඒ ධර්ම දේශනාවේදී සාකච්ඡා අඩියක් දෙන්නේ නැහැ නේ. ඒ නිසා දේශනාදී වැටෙන්නේ නැති යමක් තියෙනවනම් දේශනාවේ සුද්ධ කරගන්න යමක් තියෙනවනම් ඒකත් අපිට හෙට ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නමගම රහිතව නිර්නාමිකව ලියුමක් ලියලා දාන්න පුළුවන් මේ දහං ගැටලු කියන පෙට්ටියේ. ඉතින් අපි ඒකෙන් තමයි වැඩසටහන පටන් අරගෙන ඊට පස්සේ කාල වේලා ලැබුණොත් සභාවෙන් අහනවා එහෙනම් මේ ලියලා තියෙන ප්‍රශ්න සම්පූර්ණ නැත්නම් ඒකේ මේ හරස් ප්‍රශ්න අහනවා නැත්නම් සභාවට ඉඩ දෙනවා. ඒ වෙලාවට පුළුවන් අත ඉස්සීමෙන් ඉංගියක් කරන්න මට කියන දෙයක් තියෙනවා කරන දෙයක් තියෙනවා කියලා. එතකොට වාචිකවත් පුළුවන් සභාවට කරුණු ඉදිරිපත් කරන්න ප්‍රශ්න නගන්න. ඉතින් එතකොට අනිවාර්යයෙන් මේ කෙනා මයික්‍රොෆෝන් එකට කතා කරන්නයි කියලා කියනවා. මොකද වාර්තාගත වීමේදී ප්‍රශ්නයයි උත්තරයයි දෙකම වාර්තාගත වෙන්න ඕන නිසා. ඉතින් සාමාන්‍ය මේ වෙනකොටත් ලෝකේ විවිධ පැති වලින් 200ක් 300ක් කම්පියුටර් හරහා අහනවා. ඉතින් ඒගොල්ලෝ අපෙන් ඉල්ලා හිටලා තියෙනවා මේ සභාවේ වෙන හැම එකක්ම ප්‍රශ්න පිළිතුරු සියල්ලම පැහැදිලිව ප්‍රකාශ වෙන්න ආරින්න කියලා. ඉතින් ඒක නිසා ක්‍රම දෙකකින් යනකොට කියවනවා ප්‍රශ්න. එතකොට ප්‍රශ්නය එනවා. මේ මයික් එකෙන් උත්තරය එනවා. වෙන කාට හරි සභාවට ආමන්ත්‍රණ ඕනේ නම් අත ඉස්සලා ඉඟි කරපුවාම අපි ළඟ තියෙනවා අමතර මයික්‍රොෆෝනයක්. ඒක ළඟ ලබා දුන්නාම ඒකට කතා කරනවා. එතකොට අපි ඒකට උත්තර දෙනවා. නැත්නම් සාකච්ඡාවට ගන්නවා. මේ ටික තමයි පළවෙනි දවසේ වශයෙන් මතක් කරන්නේ මම හැම වැඩමුළුවක් මුලදීම ඉතින් අපි ඒක දැන් මතක් කරා. ලිඛිත ප්‍රශ්න තියෙනවා. අපි ඊෂාගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භය ලැබලා දෙන විදියට. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් සහ අනික් ස්වාමින් වහන්සේලාගෙන්ද මෙහෙණින් වහන්සේලාගෙන්ද යෝගීන්ට අවසරයි මේ 174 වෙනි භාවනා වැඩසටහන 100කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. යෝගීන් යෝගිනියන් භික්ෂුන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා 105ක් විතර පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. මේකෙන් වැඩි හරියක් ඉන්නේ ගුරුවරු ගුරුවරයන් මේක ගුරුන් සඳහා වෙන්වුණු භාවනා වැඩසටහනක් නිසා. අද මේ ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා 8ක්. ඒ ඒ 8ම ඉදිරිපත් වෙලා තියෙන්නේ තමන්ගේ භාවනා අත්දැකීම් පිළිබඳව තව එක ප්‍රශ්නයක් අධ්‍යාත්මික ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. එනෝ ප්‍රශ්න 9ක් මම දැන් ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ අද උදෑසන සක්මන් භාවනාවේ යෙදී සිටියේදී දෙපා වලට දැනෙන ලනුපැදුරේ රළු ස්පර්ශය ගැන හොඳින් අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් මට හැඟී ගියේ මම් පාදයක් ඔසවන්නේ එම ස්පර්ශය බලාපොරොත්තුෙන් බවයි. ඒ ආකාරයෙන් දිගටම සක්මනෙහි යෙදීම කළ යුතුයද? ඒ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. මා කලක් තිස්සේ හැම උදෑසනකටම උදෑසනකම බුද්ධානුස්සතියේ යෙදීමෙන් අනතුරුව ආනාපාන සතියෙහි යෙදීම සඳහා මා හිඳිනා ඉරියව්ව වෙත අවධානය යොමු කරමි. ආශ්වාසය දකුණු නාස්පුඩියෙන් ඇතුළු වී එයින් පිට වී යයි. මෑතකදී පටන් තවත් සල්ප වේලාවකින් ඊතා පැහැදිලිව උදරයේ චලනයේද දැනෙන්නට පටන් ගනී. මුළු සිරුරම එකම රිද්මයකට සැලෙන ගතියක්ද දැනේ. තවමත් ආනාපාන නිමිත්ත එසේම පවතී. මේ භාවනාවේ අවුල් සහගත තත්වයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව. සක්මණේදී තියෙන විදියට අර ලණපැදුර ගැටුම අපේක්ෂාවෙන් යන්නේකට අපි කියන්නේ ලෑස්තිලා යනවා කියලා. ඉතින් එහෙම ලෑස්තිලා යෑම සතිය වඩන්න එහෙම නැත්නම් වැඩි පියවර ගානක් සිහියෙන් ගමන් කරන්න හේතුපාදක වෙනවා නම් ඒක හොඳ ක්‍රමයක්. නමුත් මේ ලෑස්තිලා යාම නිසා සති කැඩෙනවා. එහෙම නැත්නම් තමන්ගේ හිත වියවුල් වෙනවාද කියන එක කරන කෙනාම තමයි දන්නේ. ඒ නිසා බලන්න මේ වගේ මේ අඩිය තියන්න ඉස්සලා මම මේ අඩිය තියෙන කිය ස්පර්ශය පිළිබඳව සූදානම් ශරීරයක්. ලෑස්තිලා යාම සාමාන්‍ය ටෙක්නික් එකක් විදිහට පාවිච්චි වෙනවා. ඒකෙන් සතිය වැඩෙන්න හේතු වෙනවද කියලා. ඒක අදහස් කරන්නේ වැඩි පීවර ගාණක් ගන්න සතියෙන් ඇවිදින්න උදව් වෙනවා නම් ඒක පාවිච්චි කරන්න. දෙවෙනි එක කායගත සතියට හිත යොදනවා ආනපන සතියට හිත යොදනවා කියන එක ටිකක් පටලවල තියෙන්නේ දෙකටම කියනවා සරුවචන් වහන්සේ ආනපන සතියත් කායගත සතිය විදිහට දෙනවා. ඒක නිසා බුද්ධානුස්සතිය කරලා කායට දැම්මට පස්සේ ඒ කයේ මොනවා දැනුණත් ඒක වර්තමාන වශයෙන් තමයි දැනෙන්නේ. ඉතින් ඒකට කියනවා කය කොහොමද නිවන් දැකලා තියෙන්නේ. අපිට තියෙන කයත් එක්ක යාළු වෙන එක විතරයි. ඉතින් කය මොනවා සිද්ධ වුණත් ඒක මම දැන් මෙතන සිද්ධ වෙන්නේ. කාශ්‍යප ප්‍රසවාසය වෙන්න පුළුවන්. පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්. කය කම්පන චංචල වෙන්න පුළුවන්. ඒ නිසා કોઈ වෙලාවක හෝ කය දිහා බැලලා කයේ අස්පනා පිට පේන දේ බලනවා නිවන් දැකලා ඉන්නේ අපි. કોઈ වෙලාවක හෝ කය මතක කරලා අනුගේ කය දිහා බලනවනම් අතීතේ බලනවනම් අනාගතේ බලනවනම් වෙන තැනක් බලනවනම් ඉතින් අපායේ තමයි. ඉතින් ඒ නිසා කය දිහා බලනකොට පේන්න ඕන එක එකද සමස්තද කියලා ඒකට විකල්ප දෙකක් තියෙනවා. එක තමයි හුස්ම එනේන පාර රේඛීය ක්‍රමයට ආස්වාද ප්‍රසආස ප්‍රසආස ප්‍රසආස යන. ඒක සමාන්තරව තපින්බි මැකිලි වෙන්න පුළුවන් කම්පට චංචල දැනෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව දැනෙන්න පුළුවන්. ඒකට සමස්තෙම තේරෙනවා මම වෙමි කියන එක. මම ඉන්නවා කියන එකත් මේක කියනවා. එහෙම තමයි දැනෙනවා කියන එකත් කියනවා. ඒක තමස්තේ. එහෙම නැත්නම් ඒ ඒ සමස්තය නියෝජනය කරන එකක් දකින්නත් පුළුවන්. ඉතින් මේ දෙක දෙයක් දිහා බැලීමේ ක්‍රමවේද දෙකක්. එක අනුසුවක් බලලා එහෙම නැත්නම් සමස්තය බලලා. ඉතින් මේ දෙකත් මාරු වෙන එක හිතේ ස්වභාවය. වරින් වර එක අංශුවක් බලනවා ඊට පස්සේ සමස්තය බලනවා නැත්නම් ආස්වාද ප්‍රසවාසය බලනවා ආය සම්පූර්ණ ඉඳගෙන ඉන්න එක බලනවා ඉතින් ඒක කරදරයක් වෙන්නත් ඉඩ තියෙනවා නමුත් විය යුතුම නැහැ. දෙකේම සතිය තියෙනවා. ඒ නිසා මේ කටයුතු දෙකම එකක් බලනකොට හෝ ගොඩක් සම සමාකාරව සිදුවන ක්‍රියාවලිය දිහා බලනකොට හෝ සතියට බාධා නොවෙනවද නැද්ද කියන එක සාකච්ඡා කරලා බලන්න හිත යොදලා බලන්න සතිය බාධා වෙන්නේ නැත්නම් මේක සතිය දියුණුවේ ලක්ෂණයක් කියලා කියන්නේ විවිධාංගීකරණය කීම වෙනවා කියන එක තමයි මම පාවිච්චි කරන වචනේ එකකින් පටන් ගන්න සතිය පස්සේ අන්තරාශියක් දිගේ නාලිකා රාශියක් දිගේ පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් අර කමඨාන සුද්ධුරේ නැත්තම් මේක යෝගාවචරයා අවුල් වියවුල් වීමක්, වික්ෂිප්ත භාවයටපත් වීමක්, අන්‍ය විහිිත වීමක් කියලා හිතනවා. නැත්නම් එහෙම විය යුතු නෑ. සමස්තෙම බලන්න පුළුවන් සතියට එකාංශුවක් බලන්න පුළුවන්. ඒ මාරුවට ඉඩ දීලා මේකෙන් සතියට ලැබෙන අනුග්‍රහය කොහොමද කියන එක පරීක්ෂා කරන්න. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ පරියංක භාවනාවේදී ආස්වාස කිරීම වම්නාසයෙන්ද ප්‍රස්වාසයේ දකුණුනාසයෙන්ද සිදුවන බව දැනිනි. පසුව මද වේලාවකින් නාසිකාග්‍රයෙන් රස්නයක් පිටවන බව දැනිනි. ඒ දෙස ටික වේලාවක් හිත යොමු කළ විට ආස්වාස ප්‍රස්වාස දෙකම නාස්කුහර දෙකෙන් එකවරටම ඇතුල් වීම පිටවීම සිදුවන බව දැනිනි. වාර 5ක් 6ක් එසේ සිදුවන විට හිත බැහැරට ගොස් තිබුණි. පසුව නැවත සිත සමාධිගත කරගෙන මූල කර්මස්ථානයට පැමිණීමේ ශරීරයේ වේදනා ඇතිවන විට අපහසු කාර්යයක් බවද වැටහුණි. සක්මන් භාවනාවේදී සක්මන පිළිබඳ අවබෝධ වූයේ කිහිප වරක් වැරදි වැරදි කිරීමෙන් පසුවය. වම දකුණ මාරු වෙමින් ටික වේලාවකදී භාවනාවේ යෙදී තිබිනි. නැවත සිත අරමුණටගෙන භාවනා කෙලිමි. දැඩි ලෙස පතුලේ වේදනා හිරිවැටීම් ඇති වුණා. ඇති උණයි ආයාසයෙන් දරා සිටමින් භාවනාවේ යෙදුනි. වර එක මම කරන භාවනාව නිවැරදි නොවේදයි සිතිනි. නමුත් හරියටි කියා භාවනා කෙලිමි. සක්මන් භාවනාව ඊතා සෙමින් කළ යුතුයද? වේගවත්ද වේගවත්ව කළ යුතුයදයි පහදා දෙන්න. ඔය මේක දෙපොලක සඳහන් වෙනවා සක්මනේ සහ පරියන්කේදී පිට ගිය හිත නැවත සක්මණට ගත්තා නැවත පරියංකයට ගත්තා කියලා. ඒ පරියංකයේ පිළිවන් සඳහන් කරලා තියෙන එක පිළිසිතුව සඳහන් වෙලා තියෙනවා. මම නැවත හිත කොහොමද ඒක ලියලා තියෙන හතරවෙනි වාක්‍යයේ මම නැවත හිත ආරමුණට ගත්තයි කියලා. සිත බැහැරට ගොස් තිබිනි පසුව නැවත සිත සමාධිගත කරගෙන මූල කර්මස්ථානයට පැමිණෙන්නේ. ඔව් ඒක සක්මණේදීත් ඒ විදිහටම ලියනවා. හිත ගිහිලා තියෙනවා නැවත මම ආරමුණට ගත්තයි කියලා. ඉතින් මේකේ නම මට ඉන්න උසාවියට කැඳවන්න කියලා. කැඳවලා බලන්න කොහොමද දන්නේ පිටගිය හිත නැවත අරමුණට ආපු බව දන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කළේ කියලා කියන එක අනික ඔක්කොටම ලොකු ආදර්ශයක් වෙයි. එළියපෙකන කැමති දත උසන්. එතකොට අපිට පුළුවන් එයාගෙන් අට උතර ගත්තා ඔක්කොම කොටන් සුද්ධ වෙනවා. එහෙම නැත්නම් ආයෙම ඉතින් සබකෝලයිනේ පළවෙනි දවසේ ඉතින් ඒකට අපි ඒකටත් ඉඩ දෙනවා. කෙසේ නමුත් පිට යන ඔක ස්වභාවිකයි. පිටගේ හිත නැවත ගත්තා කියලා ලියන්න තරම් පෞරුෂත්වයක් තියෙනවා, කොඳුයට පෙලක් තියෙනවා, ශක්තියක් තියෙනවා. ගත්ත බව තහවුරු කරන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? අද්දුටු වශයෙන් කියන්නේ කොහොමද කියන තමයි වැදගත්ම වාක්‍යය. ඇත්තටම මේ වැඩේ වෙලා ඉවරයි එතකොට. පිට ගියේ හිත අරගෙන ඉවරයි. නමුත් ඒක ඉදිරිපත් කරන එක හරිම ලොකු දෙයක්. හැබැයි ඉදිරිපත් කරන්න ඕනේ නැවත අරමුණට ආපු බව දන්නේ කොහොමද කියන එක. මොකෙන්ද ඒක සහතික කරන්න කියන එක. මේකට ප්‍රත්‍යක්ෂණය කරනවා කියනවා. අන්න ඒක ලියන්න පුළුවන් නම් 100 100ක්ම ලකුණු ලැබෙනවා. අපි සාමාන්‍ය වැඩමුළුවක පළවෙනි දවසේ ඉච්චර බලාපොරොත්තු වෙන්නේ මේ කියන කෙනා උඟක් පරණ කෙනෙක් වෙන්න ඕන. නමුත් අනිත් අයට දෙන ආදර්ශයක් විදිහට රචනාවක් කමඨාන් වාර්තා ලියන්නේ කොහොමද කියලා කියන්න නම් මේ වාක්‍යය ලියනකොට තමන්ම ප්‍රශ්න කරගන්න ඕනේ. මම කොහොමද දන්නේ හිත පිට ගියේ හිත නැවත සක්මන්ට ආවයි කියලා? කොහොමද දන්නේ මගේ හිත පිට ගියේක ආනාපානට හෝ කයට ආවයි කියලා. ඒ වාක්‍යය නැත්තම් හරියට ගාන හදලා අන්තිම උත්තරේට ඉරි දෙක ගැහුවේ නැත්තම් ලකුණු කැපෙනවා. නැත්තම් පූර්ණ ලකුණු ගන්න ලැබෙන්නේ නැහැ ඉරි දෙක ගහන්න. මේක තමයි ගමන ගානේ උත්තරේ කියලා. අනිත් දවසේ ඒකත් එකතු කරලා ලියන්න. මේක හොඳ ලකුණක්. මේ ගැන හුදු අවධානයෙන් භාවනා කරන කොහොමද පිට ගියේ හිත අරමුණට ආපු බව සාතික කරන්නේ. අද්දුරු ප්‍රත්‍යක්ෂය ගන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා බලන්න ගියොත් මුළු භාවනාවම අතට නිකන් නෙල්ලි ගෙඩියක් අතර ගත්තා වගේ පිටු කරලා ගන්න පුළුවන්. අතිගරු ස්වාමින් වහන්සේ අද උදෑසන සක්මන් භාවනාව සඳහා යොමු වෙමි. ප්‍රථමයෙන් වැල් පැදුර දෙස නිහඬව නොසැලී බලා සිටිමි. දකුණු පාදයේ ඔසවමින් සක්මන පටන් ගනිමි. උපදෙස් ලැබුණු පරිදි මුල් අවස්ථාවේ සාමාන්‍ය වේගයෙන් ඇවිද ගියමි. දකුණු සහ වම් පාදයන් කොහු පැදුරේ වැදෙන බව දැනුනි. වැටහුනි. විටක වම් පාදයේ බිම පතිත වූ පසුයි එය එසවි ඉබේ වූ බව දැනුනි. දකුණු පායේ ඝට්ටණය තදින් හා දැඩිව පැදුරේ වැදෙන බව දැනිනි. වම් පාය කෙට්ටු සහ ආයාසයක් නොවන ඝට්ටණයක් වනු අද්දුටිමි. නහර සහ දකුණු දන හිසේ වේදනාවක් දැඩුව දැනිනි. බෙල්ල ප්‍රදේශයේ මස්පිඩුද වේදනාකාරී විය. එනමුදු දිගටම සිහි එළඹවා සක්මනේ යෙදුනි. එනමුදු ඊතා සෙමින් කෙරෙන සක්මනකට යාමට ඊතා බොහෝ වේලාවක් ගත විය. මේ අතරතුර පරිසරයේ රැහැයියන්ගේ ශබ්ද, මුළුතැන්ගේ ශබ්ද, වාහන ශබ්ද දැසුනි. සිත නැවත සක්මනට යොමු කරගතිමි. පටන්ගත් වේලාවට වඩා වැඩි වේලාවක් ගතවන විට පැදුරේ ඝනකම, නහරවල ඇදීම, දකුණු පාදයේ ඝට්ටණය වන තැන උණුසුමක් වඩා සියුම් ලෙස සියුම් ලෙස අත්විඳිමි. එනමුදු මාගේ සක්මන මට සිලිටු හෝ සෙමින් හෙමින් සිදු නොවනි. පෑ දෙකකට ආසන්නවට පටන් මා සක්මනේ යෙදුනේ තරමක් වේගවත්වය. එම මුල් සක්මනෙන් පසුව පර්යංකේ යෙදුනි. නොසිතූ ලෙස පර්යංකේ සිත යෙදවීම වැඩි වේලාවක් පහසු විය. මාගේ සක්මන් ක්‍රියාවලිය මට සිලුටු කරගන්නේ කෙසේද? ඒ වඩා හික්මුණු අයෙකුගේ සක්මනක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබ වහන්සේගේ අතිගෞරවනීය උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔ මේක ඉස්සල්ලා අහලා තියෙන කෙනෙක් ප්‍රශ්නෙට මට ඉතින් උත්තර කියවුනේ නෑ සක්මන් කරනකොට වේගයෙන්ද හිමීට දෙන්නේ කියලා. ඒකට උත්තරේ මේ ලිපියේ පළවෙනියෙන්ම ලියලා තියෙනවා. උපදෙස් දී ඇති වර්ධි සාමාන්‍ය විදිහට ඇවිද්දයි කියලා. ඒක ඉස්සල්ලා ප්‍රශ්න කරුට ලැබිය යුතු උත්තරයක් දෙවෙනි ප්‍රශ්න කරුගේ ප්‍රකාශය ආරාම වෙලා තියෙනවා. ඉතින් ඒක මම මතක් කිරීමක් කරන්නේ. ඉස්සෙල්ලා නිකන් එහාට මට ඇවිදලා බලන්න මම ඇවිදින බව දන්නවද කියලා. ඒකෙදි තමන්ගේ ඇඟේ වේගය තමයි කරන්නේ. ඊට පස්සේ තමයි අපි යටි කයට හිත යොදලා පොළවේ පතුල වැඩෙන හැටි පිළිබඳව අවධානය යොමු කරන්නේ. ඉස්සෙල්ලා නිකන් gediya පිටින් ඇවිදින එකයි කරන්නේ. ඉතින් එතකොට වේගය හෝ මටසුලුට කිරීමක් නෙවෙයි අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම ෆයින් ටියුනින් එකක්. එහෙම නැත්නම් සූක්ෂම සුසර කිරීමක් ඉස්සර දැනගන්න මම ඉඳගෙන නෑ. මම නිදාගෙන නෑ. මට මම හිටගෙන නෙවෙයි ඉන්නේ කියලා දන්නවනම් මුත්තටම ලකුණු දෙන්න. 100 100ක්ම ලකුණු දෙන්න. ඒකල පැය දෙකක් කරන්න පුළුවන් නම් වැඩි පැයක් කරුවත් ඇති. ඊට පස්සේ බලන්නේ කොච්චරක් උදව් කරනවද කියලා වාඩි වෙනකොට ඉන්නකොට දැන් මං හිටගෙන හිටගෙන නෙවෙයි වාඩි වෙලා ඉන්නේ. ඔය දෙක වෙන් කරගත්තා නම් ඉතින් භාවනා ඉවරයි. ඊට අමතරව තමයි වේගය කොච්චරද මට සිලුටු කරන්නේ කොහොමද වම් පය වම් නාසිකාවේ දැනෙනක දකුණු නාසිකාග්‍රේට ගන්න කොහොමද ඔක්කොම අතිරේක විස්තර. ලදරු මනසට ආරම්භක මනසට ආධුනික මනසට වදාන්න එපා. හොඳට පුරුදු කරන්න මම දැන් ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි. දැන් මං ඉඳගෙන ඉන්නවා. ඇවිදිනවා නෙවෙයි. මේ දෙක කොහොමද දන්නේ කියලා හරියට කියන්න පුළුවන් නම් ඒ දන්න හිත අනිවාර්යයෙන්ම ඊගාව තැනට භාවනා ගෙනියනවා. හිතලා ගන්න එපා. පොතේ තියෙනවා ගන්න එපා. වේගෙන් ගියත් එකයි එමීට ගියත් එකයි. ගුරුසුට ගියත් දැන්නත් එකයි මට සිල්ට දැන්නත් එකයි. දැනීම යාලු කරගත්තට පස්සේ පුළුවන් අපිට සියුම් සූක්ෂම සුසර කිරීම කරන්න. එනිසා මේක පැහැදිලිව දීලා තියෙනවා මේ විදිහට භාවනා කරපුවාම පරියන්කයට ගොඩක් උදව්පකාර වුණා කියලා. ඒ නිසා මේක අමතක නොකර මේ ක්‍රමයේම මේ දැනමිතිකමම තියාගන්න. දිගට කරගෙන යනකොට භාවනා විශ්ින් භාවනාව සියුම් කරලා දෙයි. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මම ප්‍රථම වතාවට භාවනාවට පැමිණියෙක්මි. සක්මන් භාවනාව ඊට සතුටින් කළෙමි. වම් පාදයේ හා දකුණු පාදයේහි සතිය පවත්වා ගතිමි. එහිදී පාදයේ වැලි මත ස්පර්ශ වන්නේ පළඹුව විලුඹ බවත් අවසානයේ ඇඟිලි ප්‍රදේශයේ බවත් හොඳින් දැනිනි. පාදයේ ඔසවන විට කකුලේ මස්පිඩු වැඩ කරන ආකාරය දැනුනි. එමෙන් මේ සඳහා ශක්තිය යෙදවෙන බවද දැනිනි. සිත පිට ගිය වාර තිබුණද සතිය පිහිට වූ ප්‍රමාණය ඊට වඩා බොහෝ බවද සිත පිට ගිය විට නැවත වහා භාවනාවට ගෙනීමටද හැකි විය. පරයන්කාව භාවනාව සඳහා වාඩි වූ විට නිින්ද ගිය අතර එකම එක වතාවක සාර්ථකව ශ්වසනය හැඳිනිය හැකි විය. ටික වේලාවකින් ශ්වසනය සියුම් වී නොදැනෙන තත්ත්වයටපත් වී සැහැල්ලු ගතිය හා ප්‍රීතිමත් හැඟීමක් ඇතිවිය. ටික වේලාවකින් නැවත හුස්ම ගැනීම දැනීමක් ඇතිවිය. නැවත නැවත උත්සාහ කළද මෙම භාවනාව කළ නොහැකි විය. පළමු වතාවට මෙලෙස වාර්තා කරන නිසා වරදක් වූවා නම් සමාව ඇදෙමි. තෙරුවන් සරණයි. ඒකේ අර පරියංක භාවනාවේදී නින්දගේ ස්වරූපයක් කියලා ඊට පස්සේ කියනවා ආයසරයක් ආනපනේ අහුවෙලා ඊට පස්සේ ආනපනේ ක්‍රමයෙන් සූම් වීම ප්‍රමෝදයේ පහළ වීම වෙලා තියෙනවායි කියලා හුඟක් වෙලාවට ඒ බහනපණ සියුම් වීම සහ ඒ ප්‍රමෝදයේ පහළ වීම වගේ දේවල් හරියට හැසිරුවා ගත්තේ නැත්නම් නින්දකට තුඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන්නේ ඉස්සලවතාවේ උනේ. නමුත් හොඳට බලන්න හිටියොත් පේනවා අපිට ආරමුණ ගොරෝසු තියෙන තාක්කල් හිත හොඳට කෙලින් තියෙනවා. අරමුණ සියුම් වේගෙන එනකොට ඒක දැනගෙන ලෑස්ති වෙලා ඒකට ගියේ නැත්නම් හිත බෙල්ලත් එක්ක කඩා වැටෙනවා හිතත් කඩා වැටලා නින්දකට වනවා වගේ තේරෙනවා. හැබැයි ඒක මේ අරමුණ සියුම් වීමත් එක්කෙන නින්දක් නෑ ඒක සෞඛ්‍ය සම්පන්න දෙයක්. අරමුණෙන් පිට බැලලා නින්ද යනවා නම් ඒක කෙලස් කියලා කියන්න පුළුවන්. ඒ නිසා හොඳට බලන්න තමන්ගේ මේ කයේ වැක්කරන ගතිය, නිදිමත ගතිය ඉන්නේ අරමුණ ඇතුළේද අරමුණෙන් පිටද කියලා. මම මේ කතා කරන්නේ අරමුණ ඇතුලේ වෙන්න ඇති කියලා මේ තියෙන රචනයේ හැටියට. එහෙමනම් මේ ගොරෝසු අරමුණ සියුම් වෙන හැටි සියුම් වෙන අරමුණ අතිසියුම් වෙන හැටි තමයි අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ. එතකොට මේ ගොරෝසු එක සියුම්ුණයි කියලා සියුම් එක අතිසූක්ෂමුණයි කියලා භාවනාවේ වැරද්දක්වත් සතිය වැරද්දක්වත් සමාධි වැරද්දක්වත් නෙවෙයි මේක දියුණුවක් මේක කෙලෙස් අඩුවීමක් කියලා අර අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න වැඩි වීරියකින් වැඩි අවධානයකින් වැඩි අවදි භාවයකින් බලන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් ගියාත්මෙත් භාවනා කරපු කෙනෙක් කියලා. හොඳටම භාවනා දන්න කෙනෙක් කියලා. උගතෙනෙක් කරන්නේ අරමුණ සියුම් වෙනකොට කරාරිනවා. හිත පිටපයින්. හැබැයි මේ වෙලාවේදී ඇත්තටම වැඩි සතියකින් වැඩි වීර්යකින් ඒකට අනුග්‍රහ කරලා දැන් නෑ දැන් පෙරේදට පිටාව ඉඳලා උදේ පාන්දරට හඳ තිබිලා ඉර නගිනකොට හඳේ එළිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අර හින්දි හඳේ එළිය අඩු වෙන හැටි බලන කෙනෙක් දිහා බලන හිටියොත් එයාට පේනවා එළිය අඩු වුණාට දිස්නේ අඩු වුණාට තෙද අඩු වුණාට හඳ නැති වෙන්නේ. හඳ තියෙන ආසේ පොල් කෑල්ලක් වගේ. දවල්ටත් ඒ කාලේ තිබුණා. දැන් ඉතින් අපි පුරපක්ෂයට ආපු නිසා දැන් නෑ. ඒක දිහා බලා ඉන්නා වගේ තමයි ආනාපානෙත්. හොඳට ගොරෝසුර දිදුල දිදුල තිබුණ හඳ එnde end end end ඊට නගිනකොට බැහැගෙන යන බහිනව නෙවෙයි ලීන භාවයටපත් වෙනවා අන්න ඒක නිරීක්ෂණය කරන සෑහෙන ශක්තියක් තියෙනවා. සෑහෙන ලෑස්තිකමක් යනවා. සූදානම් වෙලා ගියොත් පේනවා. ඉතින් මේකේ දෙවෙනි තුන්වෙනි වාරවල ඒක දැකලා තියෙනවා. ඒක බොහොම හොඳයි වාර්තා වෙලා තියෙනත් හොඳයි. ඒකට බලාපොරොත්තු වෙන්න මේ වගේ එක පරියන්කයක් අතට 10 15 සැරේ. හිත සියුම් වෙනවා අරමුණ සියුම් වෙනවා නින්දට යනවා වගේ තේනවා ආය අවදි වෙනවා ආය අරමුණ ගොරෝසු වෙනවා ආය සියුම් වෙනවා. කොහොම දිගට දිගට දිගට දිගට යනකොට තමයි යෝගාවචරයට මේ නැති වෙනවා නැති වෙනවා ගොරෝසු වෙනවා සියුම් වෙනවා කියන කටයුත්තට මම යවෝනේ නෑ. ඒක දිහා බලනකොට ඉබේ මේක වෙනවා. මේක දිහා බලලා හිත කරදර ගන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමේ පළවෙනි පාඩම Tamanට ලැබෙන්න පටන් ගන්නවා. වරක ඒකම මතුවෙන වරක ඒකම නැති වෙනවා. ආයෙම තියෙනවා ආයෙ නැති වෙනවා. හැබැයි මේ මතුවීමේ නැතිවීමේ රටාවක් තියෙනවා. චිත්ත නියාමයක් තියෙනවා. ආරයක් තියෙනවා. ඒක බලන්න පුළුවන් වෙන්නේ ලෑස්තිලා ගියොත් විතරයි. ඒ නිසා මේක හොඳ ලකුණක් වගේ පේන තියෙන රචනයේ හැටියට අනිත් දවසෙත් ඒ වගේ සූදානම් වෙලා ගිහිල්ලා නැති උනායි කියලා භාවනා නැතර කරන්න එපා. ගොරෝසුනායි කියලා කලබල වෙන්නත් එපා. ඒ වගේ ඒක විසීම ගොරෝසු කරලා ඒක විසීම සියුම් කරමින් ගලන එකක් ගඟක් විදිහට බලන එකයි කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මම කීප වතාවක්ම නිස්සරණ වනයේට පැමිණි යෝගිනියක් වෙමි. මම පුරුද්දක් වශයෙන් උදේ 4ට සක්මන සක්මන් භාවනාව පටන්ගෙන පැය භාගයක් කර පරයන්කයට වාඩි වෙනවා. පැයක් පරයන්කේ සිටිනවා. ප්‍රාර්ථනා කර වාඩි වෙනවා. සමහර දවසට පැයම ඉන්න බැරිව අපහසුතාවයටපත් වෙනවා. පැය භාගයක් විතර වන විට මුළු ශරීරයේම වේදනාවක් හටගන්නවා. මස්පිඩු සියල්ලම නලියන ගතියක් දැනෙනවා. එම වේදනාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන විට නැගිටලා යන්නම හිතෙනවා. නමුත් කෙසේ හෝ වීර්යය අරගෙන වේදනාව දරාගෙන සිටිනවා. එවිට හුස්ම ගැන සිත යන්නේම නැහැ. මේ වේදනාව වළක්වා ගන්නේ කෙසේද? දැයි පහදා දෙනමින් පාද නමස්කාරව ඔබ වහන්සේගෙන් අයද සිටිමි. තෙරුවන් සරණයි. මේක ලියවිලා තියෙන්නේ මෙහෙදි කරපු එකක් නෙවෙයි නිකන් gedara කරපු විස්තරයක තොරතුරු ලියනා වගේ තමයි තියෙන්නේ. ඒ නිසා මෙහෙදි කරපු තොරතුරු ලියනවා වඩා හොඳයි. කෙසේ නමුත් වාඩි වුණාට පස්සේ ශරීරයේ වේදනාවක් දැනෙනවයි කියලා කියන්නේ හිත කයට ඇවිල්ලා. මේ දැනෙන එක තියදී ආනපන ඉල්ලන්න ගියොත් ඉතින් රණ්ඩු තමයි. ඒ නිසා මතුවෙච්ච දේ ඉදිරිපත් වෙච්ච දේ අනුව භාවනා කරගෙන යනවා මිසක් මේ දෙකටම කායගත සතිය කියලා කියන්නේ. කය ඉඳගෙන ඉන්නකොට කය අපහසුකම් තේරෙනවා. එතන ඉඳගෙන ඉන්නකොට සද්ද ඇහෙනවා. එතන ඉඳගෙන ඉන්නකොට හිතවිලි එනවා. ඒ නැත්නම් ඉඳගෙන ඉන්නට ආනපන වෙනවා. කොයි එක ආවත් ඒක අසතියෙන් නෙවෙයි බලන්නේ සතියෙන් කියලා බැලුවොත් අරමුණ මොකක් වුණත් අපිට ඒ දෙස බලා සිටීමේ හැකියාව තියෙනවනම් යෝගාවචර කියන නමට ගැලපෙනවා. පේන දේ තබා තව මොනම හොයන්න ගියත් ඒක තමයි අසහනය කියලා ලෝකේ තියෙන්නේ. අපේ කඩප්පුලි නොකෑමනා දහපතුරයි හිතේ ඇටි එච්චර තමයි. මොනවා දුන්නත් ඒක නෙවෙයි ඊගාව තියෙන එක අල්ලන්න හදන. දීපු එක ගනි ගන්නෑ. ඉතින් ඒ නිසා කොච්චර කාලයක් ඇයිද මේ වේදනාවත් මම දැන් මෙතන. ඒක මේ හිතලුවක් නෙවෙයි, බීල මත් වෙලා එන එකක් නෙවෙයි, අත්පනා අපිට වෙන දෙයක්. ඒ නිසා වේදනාවට තියනොත් යන්න හරි. ඒකට ආනපනේ නැහැ කියන පශ්චාත්තාපය ගත්තොත් තාමත් තෘෂ්ණාවේ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. ඉදිරිපත් වෙන දේ පැත්තක දාලා නැති එකක් ගැන හිතනවා. මොකද පොතක ලිබිලත් දැකලා තියෙනවා. ඉඳගත්තාම ආනපානේ පේන්න උනේ. ඉතින් සුයිමාලි ලිව්වා ඇතිනියක් භාවනා කරන්න යනකොට ආනපාන පෙන්නේ නැතුව සක්මන් භාවනා කරුවයි. මතකද? ඇතිනිට කිව්වලු උඩුතලේ හුස්ම ගන්න හැටි බලන්නේ. ඉතින් ඒක බැලුවල බැලුවල ඉතින් උඩුතලක් නැති නිසා ඇතිනිට බැරි වුණාලු භාවනා කරන්න. පහුවෙන්ද කිව්වලු සක්මන් කරන්න හැටි බලන්න කියලා. පස්සේ මං කව පොත සිංහට දාම් කියලා දාලා තියෙන දැන්. ඉවර කරලා නැද? ඊළාම නේ දැම්ම. ඔය දාලා තියෙන්නේ. ඉතින් ඇතින්නිට උනත් භාවනා කරද්දී ආනපාන කරුණාට ඇතින්ට උඩුතලක් නැහැ. ඉතින් ඇතින් කොහේ හිත පිටවන්නේ. ඉතින් ඇඟ ශරීරේ තියෙනවනේ. ශරීරේ හිත පිටවන්නේ නෝ. ඒ හරියමාරු මේ නිසන්වනේ කරන්න අපි අමු යුද්ධයක් මේ භාවනා කියන වචනේ බෞද්ධයාගේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න හදනවා. මොකද මේ භාවනාව සූස්තියක් වෙලා තියෙන මේක ඩෝප් එකක් වෙලා කට්ටියද. ඒකට මත් වෙලා ඉන්නේ. භාවනාව පැත්තක දාලා සතිමත් වෙන්නේ. ඉදිරියපත් වෙන්නේ වේදනාව වේදනාවට සතිමත් වෙන්නේ. ඉදිරියපත් වෙන හිතවිල්ල ඒකට සත්‍යමත් වේ. ඉදිරියපත් වෙන හද්ද නම් ඒකට සත්‍යමත් වේ. ඉදිරියපත් වෙන ආශ්‍රව ප්‍රසාරණ ඒකට සත්‍යමත් වේ. ඉදිරියපත් වෙන පිම්බීම හැකිනම ඒකට සත්‍යමත් වේ. ඇවිදිනට ඉදිරියපත් වෙන වම දකුණ ඒකට සත්‍යමත් වෙන්න. ඒක ලියන්න. ඒතකොට ලකුණු 100%ක්ම ලැබෙනවා. නොලැබිච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙන එකට ඒකට බේත් නැහැ. ඒ තමයි තණ්හාව කියන්නේ. ඉතින් ඒ නිසා මුල් කමඨාන් සුද්ධ කරන කමඨාන් වාර්තා ඉස්සන් තියෙන මේක සතිය පිහිටීමේ වැඩමුළුවක් මිසක්කා ආනාවාන සති කරන වැඩමුළුවක් නෙවෙයි. මට රාමුදුගෙන හොඳටම බැලලා තියලා තිබුණා ඕනිසන්ට ගිල භාවනා කරන්න ගියම ආනපන කරන්න කියන කෝටද ඔක්කොටම ආනපන තේරෙන්නේ. එහෙම තේරෙන්නේ නැහැ ධම්මජාමරන්ට වැරදිලා කියලා. ධම්මජාමරන්ට වැරදිලා නැහැ දැන් මම කියන්නේ නැහැ ආනපන බලන්න කියලා. පේන දේ බලන්න කිව්වම ඒක අරමුණකුත් හදලා බනලා පත්‍රෙත් දාන්න. ඉතින් මම බේරිලා. මොකද මට ඒ දවස්වල බෙන්නන්න ඒක වටිනවා. මොකද සමහරලාට මම ඒ දවස්වල කියන හුස්ම දිහා බලන්න කියලා. දැන් කීවෙන්නෙම නැහැ. දැන් තියෙන ඉදිරිපත් වෙනදී බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස මා ජීවිතයේ භාවනා වැඩසටහනක් සඳහා පළමුව පැමිණියේ මීතිරිගල නිස්සරණ වනයේ ආරණ්‍ය සේනාසනයේටයි. පෙර දින හඳපටියට සවන් දී ලබාගත් උපදෙස් මත අද දින උපෝසත සීලයේ සමාදන් වී පසුව මා පළමුව සක්මන් භාවනාව ආරම්භ කළෙමි. ඉහළ මාලයේ ලනුපැදුරේ සක්මන් කිරීමේදී දකුණ වම ලෙස පියවර තැබුවෙමි. මුලදී අඩිය තබන විට කර්කශ බවක් දැනුණද පසුව එය සාමාන්‍ය තත්ත්වයට පත් විය. මුලින් විවිධ සිතිවිලි සිතට ආවත් පසුව වාර කිහිපයක්ම එම අරමුණේ සිත පිහිටුවා සක්මන් කිරීමට හැකියිය. සක්මන් කළ කාලය තුල එය සාර්ථකව කරගෙන කර ගැනීමට හැකියීම ගැන සතුටු වුනිමි. පරයන්ක භාවනාවේදී සක්මන් භාවනාවේ තරම් මුල් අවස්ථාවේ සාර්ථක නොවුණු බව මට හැඟුණි. පළමුවෙන්ම ආස්වාස ප්‍රස්වාස කිරීමේදී මට දැනුනේ උදරය පිම්බීම හැකිලීමයි. දෙවැනි වරට කළ පරයන්ක භාවනාවේදී නාසිකාග්‍රයට ආස්වාස ප්‍රස්වාසයේ දැනුණු අතර ක්‍රමයෙන් ශරීරයේ අනික් ස්ථානවල පිම්බීම් හැපිලීම් උස් පහත් වීම මුළු කාලයේම පරයන්ක භාවනාවේ ඉඳගෙන සිටීමට හැකි වූ අතර උස්පහත් වීම දැනිනි. මුළු කාලයේම පර්යංක භාවනාවේ ඉඳගෙන සිටීමට හැකි වූ අතර ඒ පිළිබඳව මම සතුටටපත් උනිමි. මගේ පළමු භාවනා අත්දැකීම මේ බැවින් ඉතිරි උපදේශ ඔබ වහන්සේගෙන් ඊටා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. මේ වගේ අරමුණට එළඹ සිටියාම වෙලාවක නැත්නම් සත්‍යමත් වෙච්ච වෙලාවක සක්මන් කරනකොට නම් পায়ට කියලා කියමුකෝ. ආන ඉඳගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයේ පිම්බි මැකිලිමට ගියාම ඒක කොච්චර වෙලා අඛණ්ඩව පවත්වන්න පුළුවන්ද කියන එක තමයි දියුණුව කියලා කියන්නේ. සතියට ආරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාවදී ඒක අමාරුයි කරගන්න අමාරුයි හරියට රෑ ටෝච් එකක් ඔළුවේ බැඳගෙන කැලේ යනකොට සතිය ගිනි කන වැටෙනවා. සතිය ගිනි කන වැටිච්චාම දඩයක් අර එහෙම වෙඩි තියන්නේ එයා කරන්නේ සතා දිහාම ඔළුව හොල්ලන්න නැතුව බලාගෙන හිමීට අතු ඉති බින්දින්න නැතුව තුවක්වත් අරගෙන හතරනඩේ යනවා සතා ළඟට. ළඟට ගිහිල්ලා තමයි බලන්නේ බඩදරු ගෑනු සතෙක්ද මොකාද කියලා දැක්කගෙන තමයි විදිතියන්නේ. ඒ වගේ ගිනි කණා වට ගත්තට පස්සේ ඒකත් එක වැඩි වෙලා ඒ ගිනි කණා වැඩ ටික පන්නන්න නැතුව ඇහ ගහගෙන ටෝච් එක තියාගෙනම සතා ළඟට යනවක තමයි දෙවනි පීවර. ගිහිල්ලා තමයි බලන්නේ විස්තර දඩයක් අරුම් බලලලු වෙදි යන්නේ සතාගේ හැටියට. දැන් නම් ඉන්නේ මිනිස්සු එහෙම කරනවද මන් දන්නේ නැහැ. කෙසේ නමුත් කරන්න තියෙන්නේ ආ ගිනි කන වට ගතට පස්සේ ලඟ වෙන්න බලන්න. ආසන්න කර ගන්න බලන්න උත්සන්න කර ගන්න බලන්න හැබැයි අතු ඉති පා ගන්න එපා කොළ පිටි කඩන්න එපා ඔළුව හොල්ලන්න එපා එහෙමම ළඟට යන්න. ඉතින් ඒක නම් කාන්දමක් ළඟට 60 කට්ටක් ලං කරනවා. ලං කරන ළඟට යනකොට පාට කාන්දා ශේෂ්ත්‍රයට ගිය ගමන් ඒක ඇදලම ගන්නවා. අන්න වගේ මේ භාවනාවේ ගිනි කන වට ගත්තට පස්සේ අරමුණ දැපෙන තමා ගත්තට පස්සේ මූණට මූණ දාගත්තට පස්සේ ඊට පස්සේ හරි ලේසි එක පැත්තකින් අමාරුම දේ තමයි අර ඉස්සලාම දැපෙන තමා ගන්න එක තමයි අමාරු දේ ඒක සංසාරගත ක්‍රමයකට සිද්ධ වෙන්නේ ඒක වෙලා තියෙනවා නම් ඒකත් එක්ක වැඩි වෙලා පැවතීමට කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස මම වසර 5ක පමණ කාලයක් වරින් වර මීත්‍රිගල සෙනසුන වෙත පැමිණ පුහුණුව ලබා සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව කරගෙන යන යෝගිනියක්මි. ගෞරවනීය සාමින් වහන්ස මම දිනකට පැයක් පමණ සක්මන් භාවනාව කරමි. පරයන්ක භාවනාවේ යෙදීමට හැකිවන්නේ පැය භාගයක් පමණි. මම සක්මන් භාවනාව කරන විට ඔබ වහන්සේගේ උපදෙස් අනුවම එය කරමි. එවිට පොළවේ පොළව යටිපතුල් ස්පර්ශ වන විට පොළවේ ඇති සීතල ගති, උණුසුම් ගති රළු ගති, මු르දු ගති, තද ගති, වැලි කැටවල ස්පාටික ස්වરૂපය හොඳින් අත්විඳ ඇත. දෙපාවල නැවීම්, දිගහැරීම්, ඉදිරියට ගෙන යාම, එක් පාදයක් ඉදිරියට ගෙන යන විට අනෙක් පාදය පොළවට තදවන අයුරු හොඳින් අධ්‍යයනය කරමි. ශරීරයේ දෙපසට දෝලණය වන ආකාරයත් එනම් එක පාදයක් ඔසවා අනෙක් පාදයේ තබන විට ඇතිවන තත්ත්වයේද විඳ දරා ඇත. සක්මන් භාවනාව පෑ භාගයක් පමණ කරගෙන යන විට නිදිමත ගතියක්ද දෙපා පටලැවෙන ස්වරූපයක්ද මාහට ඇත. පරයන්ක භාවනාවට මා යන්නේ සක්මන් භාවනාවෙන් පසුයි. හුස්ම රැල්ල ඇතුල් වීම පිටවීම උණුසුම සිසිල උදරයේ පිම්බීම හැකිලිම හොඳටම දැනේ. සමහර අවස්ථාවල පෑ භාගයකට පමණ පසු හුස්ම රැල්ල නොදැනෙන ස්වරූපයක් දැනේ. උදරයේ පිම්බීම හැකිලීමද නොදැනෙන මට්ටමක ඇත. එම අවස්ථාවේදී එමෙන්ම ලා කහපාට වර්ණසේයාවක් විශාල ප්‍රදේශයක පැතිර තිබෙන ස්වරූපයක්ද දිස්වේ. ගෞරවනීය සාමින් වහන්ස මාගේ භාවනාවේ වැඩි දියුණුවට ඔබ වහන්සේගෙන් අවවාද ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකෙත් නම ගැවන සුළු දේවල් ලියලා තියෙන දවසට පැයක් විතර සක්මන් කරන පැය භාගයක් විතර පරියන් කරන කිට මෙහි පැය 8ක් දීලා තියෙන අඩුම ගානේ සක්මන් හතරක් පරියන් හතරක්. ඉතින් මේ කියන්නේ gedirin ගෙනාවු දේ වමාරලා කනවා වගේ මට තීරෙන්නේ. ඉතින් ඒත් කමක් නැහැ. තුරතුරු වෙනව කතා කල්පනා කරලා බැලුවොත් ඒ සක්මන් කරගෙන යනකොට විනාඩි 35 විතර වෙලා හොඳට සක්මන්ට හුරු වෙගෙන එනකොට නිකන් මේක ඉබේ කරන මට්ටමකට ඒ අපි කියන්නේ අනායාසයෙන් කරන මට්ටමට යනවා. පුරුදු කාර්යයක් නම් පුරුදු සක්මන කරනවා. ඉතින් ඒත් එක්කම මගේ අර හිතට නිදිමත ගතියක්, පාලනය කරගන්න බැරි ගතියක්, නිකන් ඩෝප් වෙලා වැන්නා වගේ පිසිවෙන්න හදන ගතියක් තියෙනවා. සක්ම පරියන්කේදී තම භාවනා කරගෙන ඉන්න අරමුණ නොදෙනී යන්න පටන් අර ගන්නවා. තුනී වෙන්න පටන් අර ගන්නවා. සුමට වෙන්න පටන් අර ගන්නවා. ඉතින් දෙකේම පේන්න තියෙන්නේ ආයාස කරගතිය නැතුව නැත්නම් මෙනෙහි කිරීමකින් තොරව කරගෙන යන්න පුළුවන් එකක්. එතෙන්දි කියනවා මෙයින් එහාට යන්න ඔය ඔය සතියෙන් කරන්න බෑ. ඊට වැඩිය ගියර් එක මාරු කරන්න. සෙකන්ඩ් ගියර් එකට දාගන්න ඕනේ. රෙඩි ලොකු සතියක් අවශ්‍යයි. ඉහළ ඉහළ මට්ටමේ සතියක් අවශ්‍යයි. අන්න ඒ විදිහට මේක පරිණාමයටපත් වෙමින් විපරිණාමයටපත් වෙමින් තමයි යන්නේ. නිසා කෙලස් ගොඩක් තියෙනකොට ඒ සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. කෙලස් සිුම් වෙලා සූක්ෂම දේවල් වලට හිත යන්න ගියාම සතියත් පීරියත් අරිට වැඩිය සුසර වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒක බලාපොරොත්තුෙන් යන්න ඒක තමයි පළවෙනිම දේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වේ. බලාපොරොත්තුෙන් ගියාම දන්නවා තා ටිකක් මට නිදිමතක් වගේ එයි. තෝන්තුවක් එයි. පාලනය කරගන්න බැරි තත්ත්වයක් එයි. අරමුණ නැතිනේ යන්න එයි කියලා ඒ ලෑස්ති වෙලා යන ගමන ලොකු හයියක්. ලොකු ගැලවු මාර්ගයක් වෙනවා. ඒක නිසා එහෙම යන්න ඒත් එක්ක මතක තියාගන්න උඩට බැටරිය charge වෙලා තියෙන්න ඕනේ වාහනයක වගේ. එතකොට තමයි අර සියුම් දේවල් අල්ලගන්න සූක්ෂම තත්ත්ව වලට සතිය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේකට සූදානම් වෙලා යන්න ඒ නිදිමතක් ඇවිල්ලා නිදිමතක් එන බව දන්නව මෙනෙහි කරන්න. මට නිදිමතක් තියෙනවා කියලා. අරමුණ සියුම් වේගනේ එනවා දකින්න නම් පරියන්කේදී ලෑස්තිලා යන්න අරමුණ සිවුම් වෙන තාලට කෙලෙස් සිවුම් වෙනවා කියන්නේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ සිවුම් වුණාම නැගිටලා යන්නේ නැතුව, නිින්දට වට ගන්න නැතුව, සැක උපදවා ගන්න නැතුව ඉදිරියට යනවා කියලා කියන්නේ ලොකු පෞරුෂත්වයක්. ඒකට කමඨාන් සුද්ධ කරනවා කියලත් කියනවා. හොඳ පිරිසුදු මනසකින් ගියොත් ඉදිරියට යන්න පුළුවන් හැමීට මිට නිසා මේක හොඳ දෙයක් වෙලා තියෙන ඉදිරියේදී මම මේකෙදී අසංවිධිතව යන්නේ හොඳට සංවිධානය වෙලා ගිහිල්ලා මම මේක හරහ යනවා කියලා ඇස්සලා ගියොත් තමන්ගේම උපක්‍රම නිසා තමන්ටම ප්‍රතිඵල එක පරියන්කයක් අතුරත එක සක්මනක් අතුරත ලබා ගන්න පුළුවන් වෙනවා. තිරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අද දින මා මුලින්ම ලනුපැදුරේ සක්මන් කිරීම ආරම්භ කළෙමි. එහිදී මුලින්ම කයට සරිලන අයුරින් සක්මන පටන් ගත්ෙමි. ඉන්පසු ටික වේලාවකට පසුව වම දකුණ වශයෙන් පටන් ගත්ෙමි. මාගේ වම් පාය තබන විට වමද දකුණු පාය තබන විට දකුණද වශයෙන් මෙනෙහි කෙලෙමි. ටික වේලාවකට පසුව පායට දැනෙන දේ ගැන හොඳින් මෙනෙහි කෙලෙමි. එවිට මාහට හැඟුණේ ලනුපැදුරේ සක්මන් කරන විට ඊටමත් සලු සහ තද ගතියක් දැනුණද ටයිල් පොළවේ පොළවේ පාය තබන විට ඊටමත් සීතල හා සින්දු ගතියක්ද දය ඉන්පසු මා ඉහළ ඇති වැලි මළුවේ සක්මන් කිරීමට පටන් ගත්තෙමි. එහිදී සක්මන් කරන විට পায়ට රළු ස්වභාවයක්ද සමහර විට වියලි සිනිඳු ස්වභාවයක්ද වැටහිනි. රළු තැන්වල සීතල ස්වභාවය අත්විඳෙමි. මෙසේ සක්මන් කරන විට වලලු කර ප්‍රදේශයෙන් පටන්ගෙන ඇඟිලි දක්වා දිවෙන වේදනාවක්ද ඇති විය. මේ අන්දමින් මා සක්මන් කරන විට මාහට ඊටමත් අද නිදිමතක්ද ඇති විය. නමුත් මා සක්මන් නිමා කළේ නැත. සමහර අවස්ථාවල මං ඉබේමෙන් ඇවිද ගියේය. මුලදී ඊටමත් අමාරුවෙන් পায়ට දැනෙන දේ අත්විඳේ සිතට නැගෙන අනන්ත සිතුවිලි සමග සටන් කරමිනි. නමුත් පසුව සිතුවිලි පැමිණියේ නැවතත් ඉක්මන් পায় ගැන සිහි කිරීමට හැකියිය. සිතුවිලි පැමිණියත් නැවතත් ඉක්මන් পায় ගැන සිහි කිරීමට හැකියිය. සමහර අවස්ථාවල වම තබන විට දකුණ වශයෙන් සිහි කළ අවස්ථාද විය. පරයන්ක භාවනාව. කයට සුදුසු අයුරෙන් කොට්ටේ උඩ වාඩි වී කය ගැන මෙනෙහි කෙලිමි. එවිටම මාගේ ඉබේ ඉහළ පහළ යන හුස්ම දැනෙන්නට විය. ආශ්වාසයේ දිගුවද ප්‍රශ්වාසයේ කොටද විය. ඒ අත තුර සිතවිලිද පැමිණියේය. නැවතත් හුස්ම රැල්ල දිහා බලන විට ඒ වෙනස් ආකාරයක් විය. ඒ ඊතා කෙටි වී ඇති අයුරු අත්දැකෙමි. මෙසේ සිතුවිලි සහ හුස්ම රැල්ල බලමින් සිටි මාහට මගේ ශරීරය බිත්තරයක ආකාරයක් එනම් බෝලයක් බව වැටහිනි. ශරීරයේ ඊටමත් බරගතියක්ද දැනුනි. ටිකෙන් ටික එය කුඩා වන්නට විය. ඉන්පසු මාහට ඊටමත් අමාරුවක් දැනිනි. ශරීරයේ ඇතුලේ ඇසිඩ් වාගේ ගතියක් ඇති වී වමනේ යාමට වගේ ඇතිවිය. නමුත් ඒ දිහා බලාගෙන සිටියෙමි. ශරීරයේ දැන් නිතරම් බරගතියක් නොවිනි. නමුත් එය ඊටමත් කුඩා ගතියක් විදිහට දැනුණු අතර හුස්ම රැල්ල පිළිබඳ වැටහීමක් නොදැනිනි. සිල් දීමට සාමින් වහන්සේ වැඩම වූ පසු එයින් අත් මිදෙමි. මාහට ඇති අනිත් කරුණ නම් සාමින් වහන්ස gedarodara වැඩ කරන විටද මේ ලියන අවස්ථාවේදී වුවද මාහට කන ඇතුලේ රැහැයන් කෑ ගැසෙන ශබ්දයෙන් ඊතා සෙමින් එක දිගට ඇසේ. සමහර අවස්ථාවල මා කරමින් සිටින වැඩේ නවතා ඒ දිහා මෙනෙහි කරමි. සතිය පුහුණු කිරීමට පටන්ගත් දවසේ පටන් මගේ සිතේ නැගෙන සිතුවිලි සමග පොරබදින පොරබදින ස්වභාවය හොඳින් හඳුනාගත්ෙමි. ඉස්සර මෙන් නොව යමක් කිරීමට පෙර හෝ යමක් කීමට පෙර සිතුවිලි දිහා හොඳින් බැලීමට හැකි වී ඇත. මේ සියලුම සිතේ දියුණුව මාහට ලබා දුන් ගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ඊත සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේක අර ඉස්සලා තිබුණ ප්‍රශ්නේදී නිදිමත ගතිය කියලා රචනේ නතරලා තිනවා මේකේ ලියලා තිනවා නිදිමත තියෙද්දි මට දිගට සතිය පවත් ගන්න පුළුවන් වුණා සක්මන පවත් ගන්න පුළුවන් වුණා ඒකට ලෑස්තිලා ගියොත් අන්නේ වගේ පොඩි පොඩි අතවාසියම් වෙන පුංචි පුංචි ක්‍රමසාවිදි එතකොට මේ මම යනව නෙවෙයි නිකන් ඇවිදිනවා වගේ එතකොට ඊශනෝන කියන්නේ ඒකට gediya විටින් ඇවිදිනවායි කියන්නේ ඉතින් ඒ වගේ එක එක දේවල් මේ ගමන තුල සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්නකොට කොයි වෙලාවක හරි හිත යොදලා බලන්න මම සහ මම නොවේ කියන සීමාව කොහෙද තියෙන්නේ කියලා. ඉඳගෙන බලාගෙනකොට ඒක සමාජලාට විශාල මුළු ලෝකෙටම පැතිරෙනවා. ආයෙතර පිටරේකට විතර පුංචි වෙනවා. ආයෙ බර වෙනවා. ආයෙ හැල්ලු වෙනවා. මේ සීමාවක් ඇත්තෙම නැහැ. ඉතින් මේ ලොකු කරගත්තොත් සීමාව ලොකු කරගත්තොත් ලොකු ප්‍රශ්න රාශියක් ඔළුවට එනවා. මම මේ මේ පුංචි කෙනෙක් කියලා පුංචි කරගත්තොත් ප්‍රශ්න අඩු වෙනවා. ඉතින් මේ සීමාවක් ඇත්තට ඇත්තෙත් නැහැ. ඉතින් හිතේ එක එක එක එක දේවල් වල යෙදෙමින් ඉතින් මේක සංඥාවත් එක්ක යන සෙල්ලමක්. භාවනා කරගෙන කරගෙන යනකොට අපි ඉන්න සීමාව ීම මරියාදාවේ. ඒක ලොකු වෙන්න පුංචි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ලොකු තර්ජනයක් භාවනා මේ යෝගාවචරගේ මම ආයනේට. ඉතින් ඒ නිසා ඒක කැප කරලා පටන් අර ගන්නවා. ඒක ලොකු වෙන්න පුළුවන්, පුංචි වෙන්න පුළුවන්. සමහරට මේක ප්ලාස්ටික් බෑග් වලින් හදපෙකකට වතුර පුරලා තඩිස් වෙනවා වගේ වෙන්න පටන් ගන්නවා. සමහරවිට පිඹුරක් දාලා නැත්නම් ටයර් ටියුබ් එකක් දාලා උතරන වගේ මිරිකල මිරිකල මිරිකල කිට්ටු කරනවා. ඉතින් එක එක එක එක දේවල් එනවා මේකේ. ඉතින් ඒව සාමාන්‍යයෙන් කියනවා ධාතු ගුණ කියලා. ඉතින් ඒකට තමන්ගේ ශරීරේ වෙන ටික විතරනේ තේරෙන්නේ. ගස්කල් වල වුණාට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී කාය ආසාව ජීවිත ආසාව අතහැරලා මේක নানা ආකාර දේවල් වලටපත් වෙන හැටි දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා අනිච්ච සංඥාව කියලා. ඒක දැඩි නිත්‍ය සංඥාවක නෙවෙයි යන්නේ අනිච්ච සංඥාවකට එක එක දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක දැක්කනම් ඒක අත්දැක්කනම් තේරෙන්න පටන් ගන්නවා තමන් ප්‍රිය කරන කට්ටියගේ මධ්‍යස්ථ අයගේ අප්‍රිය කරන අයගේ ගස්කල් වලත් ඔයගේ විනාශයේ විකාරයක් මේකේ තියෙන්නේ. ඔය ස්ථිරව නිත්‍ය තත්වයක් නැහැ. ඒක ඉස්සලාම තමන් තුලින් දකින්න බැරිකම තියෙන අපි ඒ තරම් කයට බැඳිලා ජීවිතයට බැඳිලා තියෙන නිසා ඒ නිසා ඔය වගේ මට්ටමට යනකොට කියනවා කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා. තමන්ගේ කය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාව අතහැරලා යන්න. එතකොට ඕක දුක් වෙනවා, පුංචි වෙනවා, බැලුමකට උලං ගන්නවා වගේ. ඉතින් ඒක ලස්සනට ලියනකොට තේනවා හරි ලස්සන සාහිත්‍ය රසයක් ඕකේදී. වෙනස් වෙන කියන බය නෙවෙයි. එතකොට පේන්න පටන් ගන්නවා මෙච්චර ලස්සන අනිත්‍යක් නෙවෙයි බුදුජානස දේශනා කරලා තියෙන අපි මේකට විරුද්ධවනේ භාවනා කරන්නේ. මේ තරම් වෙනස් වෙනදී ඒක වෙනස් වෙන විදිහට බලලා ලියනකොට තේරෙනවා මෙච්චර මේ ප්‍රසිද්ධ දෙයක් ඔකට උච්චර භාවනා කරන්න ඕනේ. ඉන්නකොට තේනවා මේ ලොකු වෙනවා, පුංචි වෙනවා, පිටරක් වගේ වෙනවා, බෝලයක් වගේ වෙනවා, ත්‍රිකුණ ත්‍රිකෝණයක් වෙනවා, නානාප ඇඩසහත් මේ සටහන් වෙනස් වෙනවා. ඒක ලියන්න කියලාම කියනවා. මේ ලියලා ඉදිරිපත් කරුවේ නැත්නම් කවදාවත් කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. හිතානින් එක වැරදිල්ලක් කියලා. ඒ නිසා ඒ දේවල් ලියනකොට අපි ආයෙ දෙකේ පන්ති ළමෙක් වෙනවා. එහෙම නැත්නම් පුංචි බබෙක් වෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ පොඩි බබෙක් වෙන්න බැරිකම නැත්තම් ආදුනික මනසක් ඇති කරගන්න බැරි. පොඩි උන් ලියන්නේ ගා මොකක්වත් නැහැ. උන් ලියන ෂෝක් එකට ලියනවා. ඒ භාවනා කරන වෙනදී වෙච්ච දේ වෙච්ච හැටියට ලියනවා. ඒ නිසා මේකේ රචනයේ කියන දෝෂයක් ඇත්තේ නැහැ. ඒ වගේ වෙනස් වීම් තියෙද්දි සතිය කැඩෙන්නේ නැහැ, සීලය කැඩෙන්නේ නැහැ, ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. මං ඉදිරියට යනවා කියන එක සාතික් කරා. ඊළඟ ප්‍රශ්නෙන් ඉල්ලා තියෙන්නේ ඉල්ලීමක් තියෙනවා. ප්‍රශ්නිකුත් තියෙනවා ඊට පස්සේ. ගරුතර සාමින් වහන්ස මම කතෝලික පරිසරයකින් පැමිණෙන බැවින් මට තිබෙන ධර්මයේ පිළිබඳ පහත දැක්වෙන ප්‍රශ්න අන් අයට පොදු ඒවා නොවිය හැක. එබැවින් අන් අයගේ කාලය නාස්ති නොකර ඒවා විසඳා ගැනීමට ඔබ වහන්සේගෙන් පෞද්ගලික අවස්ථාවක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි. පළවෙනි ප්‍රශ්නය අපි කතෝලිකයන් ලෙසින් බෙහෙවින් මස් මාංශ අනුභව කළෙමු. එනමුත් අප කළ මත්පැන් පුනරුත්ථාපන වැඩසටහනේ ඒ අයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස බෞද්ධ භාවනාව ඉගෙන ගන්නට යෙදුණෙමි. එවිට සියලු සත්වයෝ නිදුක් වෙත්වා පැතුමට පටහැනි නිසා ක්‍රමෙන් මස්මාංශ වලින් ඉවත් වී දැන් එළවලු පමණක් ආහාරයට ගනිමු. මගේ ප්‍රශ්නය බෞද්ධයන් මස්මාංශ අනුභව කිරීම සාධාරණීකරණය කරන්නේ ඔවුන් ප්‍රාණඝාතය නොකරන බව කියමිනි. නමුත් ඔවුන් අනුභව නොකරන්නේ නම් අන් අය එම ප්‍රාණඝාතය නොකරනු ඇත. එම නිසා ඔවුන් කරන්නේ Tamanගේ පව අන් අය ලවා කරවා ගැනීම නොවේද? මේ හරිද? නැතහොත් එය සාධාරණීකරණයට නිවැරදිදයි කරුණාකර පහදා දෙන්න. ඔය තුන් මං කියපු කමටහන් පොඩ්ඩක් උද්දක් මට කියලා දෙනවනම් මං කියලා දෙනවා. මට කමටහන් දෙන්න ආවට මං ගන්නෑ. අපි ආපු ගමන් ගියා මෙන්න භාවනාව. මට කතෝලික වුණත් එකයි, තම්බි වුණත් එකයි, බඩදරුවම්ම වුණත් එකයි, ගෑන් වුණත් එකයි පිළිගුණා. කමටහන් ඇහුවද පැයක්වත් භාවනා කරාද? ලක්මන් කරාද? ඒක කියන්නේ ඒතකොට බලන්න ඔය මුස්ලිම් කතා, කතෝලික කතා භාවනාවට නැහැ. මාර පොත ගත් කීව මට ගේන්න බැරි වුණා සත්ත ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය කියලා එකක් ලියලා තිනවා මම දන්නේ මෑතකදී කියපු හොඳම රචනයක්. තම්බි මිනිස්සෙක් කියලා තෙන කොයි ආගේ වේතු මස් මාළු කන්නේ නැත්තේ බොරුවටයි අපිට බනින්නේ. හරක් මරනවට බැන්නට ඕගොල්ලෝ මාළු මරන්නේ නැද්ද? ඕගොල්ලෝ කුකුල මරන්නේ නැද්ද? දැන් බොරුවට මුස්ලිම් ආගමට බනින්න යන්න එපා. ඕගොල්ලොත් කනවනේ. හරි ලස්සන කියලා දෙනවා අපි කපන ක්‍රමයට සතාට වේදනාවක් නැහැ මැරෙනවා. ඕගොල්ලෝ කපන ක්‍රමයට සතාට හරි වේදනයි. අපේ පොතේ කියලා තියෙනවා මෙන්න කපන ක්‍රමය. මට පුළුවන් නම් නොමිලච්චු ගහලා බෙදනවා පොත. <laughs> ඒ කියලා තියෙන කවුද නෝගන්නේ මේකම ගන්නවා. ඒක නිකාර දම්බිට බයිනවා ආහාරක් කපනවා කිය. ඒ නිසා ඕ කතෝලික ආගම මනම් මනම් මොකක්වත් ආනාපානෙට නැහැ. කතෝලික ආගම මොනම කතාවක්වත් සක්මනටත් නැහැ. ඇයි මේ අපිට අනවශ්‍ය ප්‍රශ්න අපි මේ භාවනා ශාලාවට ගන්නෙ? මෙහි අපිට මට අප්සෙට් එක තියෙන්නේ මස් මාළු දෙන්නේ නැති එක. උදේ උඩම ලියලා තියෙනවා. උඩම ලියලා තියෙනවා නිර්මාංශ ආහාරය කියලා. මේ ළඟදී බේර දිනේ ගිය වෙලාවේ අර ඒ නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා සංඝයාට දාන ගුවෙන එකේ කට්ටියට පිරිසුදු මදි ඒ නිසා අපි ඇවිල්ලා වැඩමුළුවක් තියන්නම් කියලා. මම ඒක හොඳටම බැන්නා. බැලනකොම් මේ අනුන්ට පහින්දින්න කතා කරන්න බෑ අපි වෙන හැටි අපි දන්නවා. අපි කරන හැටි ලිපා දෙන්නේ උඹලා දන්නේ මේ බටේර වෛද්‍ය විද්‍යාව තනි පචයක් ඔතන තියෙන්නේ. මමත් ෆුඩ් සයන්ස් කරලා තියෙන තනි බොරුවක් කරන්නේ. ඊට පස්සේ කිව්වා කමන්නේ සෝන්සේ ඉන්න තියෙනවනේ එනවා කියලාම ආවා. ඇවිල්ලා දොස්තර තතපතෙන් කාව මං කිව්වා මං එන්නේ නැහැ කියලා ඒකට කතා කරන ඊට පස්සේ කිව්වා නෑ එන්නේ කියලා මං ඇවිල්ලා කතා කරලා ඕගොල්ලෝ වැඩේ කරගන්න සංඝයා කැමති නම් කරන්නේ මේ කට්ටිය පෝස්ට් ටැග් ගහලා ගියා පල්ලෙහා ඒ පෝස්ට්ේ තියෙනවා මේ මස්මාළු කෑවට කමක් නැහැ කියලා මේක හේවගේ මහත්තයා දාන ලයිස්තුවත් එක්ක ඇරලා මට උඩු හේෂාන් බැනලා ලියුමක් එවලා තිබුණා මට මේ කවුද මේ අමන වැඩේ කරන්නේ අර කයිද බලනකොට ඇත්තටම අර පෝස්ට් එකේ තිබුණ එක දාන ලයිසත් එක ගිහිල්ලා ඒක ප්‍රතිපත්ති වලට විරුද්ධයි. ඊට පස්සේ මං කිව්වා මේක මේ නිස්සාරණ නෙවෙයි යන අතේ යන් ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ. භවනාට ඔගේ බාධාවක් නැහැ. ඊට පස්සේ අර අර ඒගොල්ලෝ ඇවිල්ලා කරලා ගිය පෝස්ටර් එක එතන තියෙනවා මම කිව්වා ඒ කෑල්ල මකලා දාලා තියන්න මොකද මේකට එන කට්ටිය එන්නේ 아무තුම මේ ඒකට හැදිච්ච මානසිකත්වයක ඒක වෙනස් කරන්න එපා ඒ වෙනස් කිරීම භාවනාවට අදාළ වෙන්නේ නැහැ කතෝලික කියලා හෝ මුස්ලිම් කියලා හෝ මහායාන බුද්ධාම කියලා හෝ හීනයාන බුද්ධාම කියලා ඒව නිකන් කොහොම බලන්න හුස්මේ තියනවාද කියලා මොනම જાතියක්වත් ආගමක් જાතියක් ભેදයක් ධ්‍යාන බල පිළිබවක් සක්මන් කරනකොට බලන්න තියනවාද කියලා කරුණාකලභ්‍ය පොදු මධ්‍යස්ථානයේ පටන් ගමු ගැටුම් ඇත්තනින් පටන් අරගත්තොත් අපි මේ ප්‍රශ්න විසිකරන ප්‍රශ්න මේ වගේ මෙන්න එක එකනට ඇවිස්සෙන දේ තමන්ගේකවත් බේර ගන්න බැරුව ඉන්න අපි අනුන් හදන්න යන්න බෑ ඒ නිසා මේකේ කිසි මං හිතන්නේ දැනුණොත් කාට හරි මේක. බෞද්ධ වැඩපිළිවෙලක් කියලා මං කනගාටුටපත් වෙනවා. මේක මනුස්ස වැඩපිළිවෙලක් අපි ගෙනියන්නේ. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙකුට ගැටුමක් ඇති නොවන විදිය පුංචි ඉඩපාඩුවක් හදලා තිනවා. ඒ නිසා භාවනා කියන වචන පාවිච්චි කරනත් අපි සතිය පිහිටුනවා කියේ. ඉතින් බලන්න සතිය පිහිටීමට මස්මාළු කැමෙන් බලපෑමක් තියනවාද කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේමනේ කිව්වේ මේ කටින් ඇතුළට යන දේ ගැන නෙවෙයි කටින් පිට වෙන දේ ගැන පරිස්සමෙන් කියලා. කටින් ඇතුළට යන දේ මනුස්සයා කෙලසෙන්නෙත් නැහැ, පිරිසිදු වෙන්නෙත් නැහැ. කටින් පිට වෙන දේ වචන ඒකෙන් තමයි මනුස්සයා කෙලසෙන්නේ. ඒසයි සාන්ති අතෝදන් නැතුව කැම කන්න ගිහිල්ලා ඉතින් අපෝස්ටල්ස් බැනලා තියෙනවා. ඊට පස්සේ කියලා දෙනවා කණ එකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුළට යන එකේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. එළියට එන එක පරිස්සමෙන් කියලා. නිසා හැම සාස්ෘණාංශනමක්ම ඒක කියලා තියෙනවා. ඒ නිසා කෑමෙන් පිරිසුදු වෙන්නේ නැහැ. බුදුජානකසේ සඳහන් කළ තියෙනවා මාගන්ධී සූත්‍රයේදී පිරිසුදු කෑමෙන් පිරිසුදු වෙලා කදාන් නිවන් දකින්න බෑ. කෑමෙන් අපිරිසුදු වෙන්නේ නැහැ. කන දෙයක් කාලා භාවනා කරපියව කියලා තියෙනවා. නැයි නැති වෙන. නැත්තම් ණයයි. මෙහෙත් ඇවිල්ලා දැන් මේ දාන දුන්නා ඊට පස්සේ ඒකත් කාලා භාවනා කරුව නැත්තම් ණයයි. ඒ නිසා මට හිතෙන්නේ නැහැ මන්නම් මම මේ ප්‍රශ්නේ නිසා බාර ගන්නෑ. ඔය ඔය ඔය ඔකට තර්කයට ගියොත් මොකද මම ඒ දවස්වල මස් මරාගෙන කාපු එකේ. මාළු අල්ලනවා, හාව අල්ලනවා, নানা ආකාර කඩප්පුලි වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මට කවුරු සතෙක් මරුවොත් මට කවදාකවත් හිත කම්පාවක්වත් එන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි බලමු පුළුවන් තරම් දෙන දේ කාලා දුන්න දෙයක් තෝ කා කපුවා තෝපන රැකගම් කපුවා කියලා අපේ අම්මා කියලා දෙලා තිනවා. කපුවට හම්බෙන්නේ නැහැ ඕන ඕන දේවල් උඩ දෙන ඌ මොනද මෝර මාළු කා කපුවා තෝර මාළු කා කපුවා දුන්න දෙයක් කා කපුවා තෝපන රැකගම් මොන වෙන වචන දෙකක් තියෙනවා. තෝර මාළු මේ මෝර මාළු තියෙනවා තව මොකක්ද දෙයක් තියෙනවා. කාලා කොහොම හරි භාවනා කරන්න කියලා තියෙනවා. ඒ නිසා වස්මාළු කැම්ප් පිළිබඳව අනවශ්‍ය ප්‍රශ්නයක්. බුදු සාසුණාසලා කිසිම කෙනෙක් ඕක පිළිබඳ නිත්‍ය මතයක් ප්‍රකාශ කරලා නැහැ. මොකද ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. සුද්ධ ආහාර කියලා මොනවයි තියෙන්නේ ලෝකේ? මොනම දෙයක් අසුද්ධ ආහාරයක් නෑ ලෝකේ. ඒ නිසා කාලා කය ණය නැති වෙන්න භාවනා කරනවා නම් මෙහෙම බුදුජානක කියලා දෙනවා අච්චරා සංඝාතමත් අපි බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය භාවේය අනනං හොත්වා පින්ඩ පාතම් රට්ට පින්ඩ පාතම් බුංජය කියලා. මේ අසුරුසනක් ගහන ප්‍රමාණයක් පහන්නේ පාන්ත්‍රි භාවනා කරනවා රට්ටු දෙනේ දී කෑවට ණය නෑ කිය. එහෙම නැත්තම් ණය. ඒ නිසා අපි බලමු පුළුවන් තරම් සත්‍යමත් වෙලා ওই ප්‍රශ්න විසඳෙන්න ඒ නිසා මේ ලියන එකට මම කියනවා කමඨහන් සුද්ධ කරන කමඨහන් වාර්තාවේ තියෙන එකක් කරලා අඩු ගන්න පරියන්කයක් කරලා අඩු ගන්න ශක්මනක් කරලා අඩු ගන්න ඉදිරියෙන් වැඩක් කරලා සතිය පිහිටුපු වෙලාවක විස්තතික මට දෙන්න මම ඒ හරහා කියලා දෙන්න මට තේරෙන සත්‍වමාන්තයේ තියෙන සම්බන්ධතාවය. නැත්තම් මේව විශ්සඳන්න බෑ අපට. මේව විශ්ම ඉදිරිපත් කරනකොට ඊෂට බනින්න ඕන. කොමරේ පැක් කරන් තිනවා අපි ඉවර කරන්න ඉස්සර මම අහන්න සතුටුයි කාට හරි සභාවාරේ સમાપ્ત කරන්න ඉස්සර වෙන කියන්න කරන දෙයක් තියෙනවනම් විනාඩි සල්පයක් ගන්න පුළුවන්. නැත්තම් අපි යනවා පැයක සක්මනකට අපි නැවත එකතු වෙනවා තුනට සාමූහික පරියන්කයකට. හොඳයි. එම්න විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලේ સમાප්තිය සඳහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.